මං අද සන්තෝෂ වෙනවා. මං අද සන්තෝෂ වෙනවා. මම පළවෙනිය වෙච්ච එක ගැන. හදිස්සියකවත් මම පළවෙනිය නොවි දෙවෙනිය වෙලා අර ගෙම්බම් පිළ පළවෙනිය වුණා නම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න බැලේ වැල් නැහැ. කොන්ද පණ නැති මහල කුර නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලි වලට එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අවසානයේ මුළු ආත්මෙම විකුණලා දැම්මේ මිනිස්සයා. හරිම කනගාටුයි.